contrast गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छ ගච්ඡාමි द्वितीयम्पि सङ्घं शरणं गच्छामि सत्यम्पि बुद्धं शरणं गच्छामि सत्यम्पि धम्मं शरणं गच्छ ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 යෝචේ උප්පති තංකෝධං රතං භන්තං වධාරයේ තමහං සාරතිං බ්‍රෝහි රස්මිග්ගාහෝ ඊතරෝ ජනෝති සද්ධාවන්ත පින්තුනි අද ධර්ම දේශනාව තුළින් මේ පින්වත්තුන්ට අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ කෝපය එහෙම නැත්නම් ద్వේෂය පාලනය කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව සමාජය තුල නිතර අහන්නට දකින්නට ලැබෙන කරුණක් තමයි ద్వේෂය Tamanට බරපතල බාධකයක් බරපතල ගැටලුවක් නමුත් එය මග හරවා ගන්නට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 ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. ඒ නිසා ඒ ශාස්ත්‍රවරයයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මම මේ කාරණේ කියලා මේ භික්ෂුන් වහන්සේට සොදුසු දඬුවමක් කරන ලෙස ඉල්ලා හිටින්නට ඕනේ කියලා අර దేవතාවිය මනසේ මතු ප්‍රබල කෝපය මැඩ පවත්වාගෙන Tamanගේ දරුවාත් රැගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දෙවුරම් විහෙරට හඬා වැළපීගෙන පිටත් වුණා.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 තමහං සාරතින් භූමි රස්මිග්ගාහෝ ඊතරෝ ජනෝ දේවතාවිය යම් කිසි කෙනෙක් මේ ලෝකයේහි තමන්ට මතුවී එන්නා වූ ආවේගය කෝපය සැනකින් පාලනය කරගන්නට සමර්ථ නම් ඒ තනත්තා නියම රතාචාරයෙක්යයි කියා මම දේශනා කරනවා ඒ කුමක් නිසාද රත ධාවනය කරන්නා වූ රිය පදවන්නා වූ රියදුරන්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 ඒ අය නිකම්ම නිකං රැහැන අල්ලාගෙන රියපදවන්නවුන් පමණයි අද කාලේ හැටියට කියනවා නම් සුක්කානම අතතිව ආසනේ වාඩි වීගෙන රියපදවාගෙන ගිය පමණින් ඒතනත්තා උසස් රියදුරෙක්කී කියලා කියන්නට පුළුවන්කමක් නැහැ. කොතරම් වේගයකින් Tamanගේ රිය පදවාගෙන ගියත් අවශ්‍ය තැනදී Tamanටත් අනුන්ටත් අන්තරායක් නොවි හිටිවන සිය හසුරුවා ගන්නට පුළුවන් නම් නවත්වා ගන්නට පුළුවන් නම් පාලනය කර ගන්නට පුළුවන් නම් ඒබඳු තැනැත්තාටම පමණයි නියම රතාචාරෙක් කියලා නියම රියදුරෙක් කියලා භාවිතා කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කරලා අපේ ජීවිතයට වැදගත් කාරණයක් මුසු කරනවා යම් කිසි කෙනෙකුගේ ජීවිතයත් හරියට රිය පැදවීමක් හා සමානයි. මේ අනන්ත සසරෙහි භවෙන් භවේ සැරිසරන්නා වූ අපගේ විඥාණය එක් ආත්ම භාවයකදී යම් කිසි කයක් ඇසුරු කරමින් ජීවිතය පවත්වනවා. ඒ කය මේ විඥානය පවත්වන්නට සිත පවත්වන්නට යානයක් හා සමානයි වාහනයක් හා සමානයි රථයක් හා සමානයි මේ කය නැමැති රතය, කය නැමැති යානය නිවැරදිව හසුරුවා ගන්නට නම් මෙහි අභ්‍යන්තරයේ පවතින චිත්ත ධාරාව අවැසි විදිහට පාලනය කරගන්නට තරම් ශක්තිමත් වෙන්නට ඕන. මනස නිවැරදිව පුරුදු පුහුණු කරලා, මනස නිවැරදිව හුරු කරලා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 මිනිස්සෙක් හැටියට අපි ලබාගෙන මිනිස්සෙක් හැටියට ලබාගත්තු මේ පංචස්කන්ධය උසස් වූ යානාවක් සුඛෝපභෝගී වාහනයක් හා සමානයි. තිරිසන්ව උපන්නානම් එතරම් ජවයක් සවියක් ඇතුව ප්‍රඥාව විහිදුවා අවශ්‍ය හැටියට හසුරවා ගන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේ මනුස්ස ශරීරය ඕනෑ ඕනෑ හැටියට හසුරවන්නට පුළුවන්, පවත්වා ගන්නට පුළුවන්. මෙහි අභ්‍යන්තරයේ පවත්වන චිත්ත පරම්පරාව හෙවත් රියදුරා දක්ෂණං ඒතනත්තාගේ දක්ෂතාවයේ මත මේ කය අවැසිනම් අහසින්ගෙන යන්නටත් පුළුවන්.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 තමන්ට යම්කිසි ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වීම බුදුදහම තුලින් අගය කරනවා. නමුත් කොයිම අවස්ථාවකවත් කුපිත වෙලා තමන්ටත් අනුන්ටත් හානියක් කිරීම බුදුදහම තුලින් අගය කරන්නේ නැහැ. ඒ නිසා සමාජයේ යම්කිසි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 ක්‍රියාවක් මට කරන්නට පුළුවන්. නමුත් අනුන්ට හිස නමන්නට නම් මම ලෑස්ති නෑ. මේ විදිහට සමහර කෙනෙක් කල්පනා කරනවා ඒවා බොහොම උසස් දේ හැටියට තමයි සලකන්නේ. අසාධාරණයට විරුද්ධ වෙන එක අසාධාරණේ වළක්වන්නට ක්‍රියාත්මක වෙන එක හොඳ ක්‍රියාවක්. නමුත් අසාධාරණයයි කියලා හෝ අපේ සිත නරක කරගන්නව නම් එතනදී සිද්ධ වෙන්නේ Tamanටත් අනුන්ටත් අවඩක්මයි.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 සිත් සතන් කිලිටි වෙන්නට යම්කිසි බලපෑමක් ඇති කරනවා. ඊතරම් ශක්තියක් අපේ සිත් සතන් තුල පවතිනවා. අපි දැනගත්තත් නොදැනගත්තත් ද්වේෂය ආවේගය ඇති වෙන හැම මොහොතකම ඒ ස්වභාවය අපේ සිත හරහා, කය හරහා මේ අවකාශයට විසුරුවා හරිනවා. ඒ වගේම මේ ද්වේෂ සහගත සිතුවිල්ලෙන් යම් කිසි කෙනෙක් යම් වචනයක් කියනවා නම් ඒයින් අනුන්ගේ සිත් රිදවනවා ඒයින් තමන්ටත් අනුන්ටත් අවඩක් සිද්ධ කරනවා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 ඒතනත්තාට සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ අනුන්ටත් අවැඩක්මයි තමන්ටත් අවැඩක්මයි ඒ නිසා අසාධාරණයට විරුද්ධව ක්‍රියා කරන්නට යමෙකුට අවශ්‍ය නම් ඒතනත්තා විසින් අනිවාර්යෙන්ම ද්වේෂය ආවේගය පාලනය කරගන්නට පුරුදු පුහුණු වෙන්නට ඕනේ ඒක Tamanගේ පෞරුෂයේ අංගයක් හැටියට කිසිවෙක්ම නොසිතිය යුතුයි. ඒ වගේම සුදුසු තැනදීත් හිස නමන් නැතුව හැමතිස්සෙම Tamanගේ ඍජු බව රකින්නට ඕනේ කියලා දඩබ්බර විදිහට යම් කිසි කෙනෙක්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 ද්වේෂය නැමැති කිලුට මතු නොකර ගන්නට Taman ප්‍රවේශම් වෙනවා නම් ඒ තුලින් කවදාවත් Taman ආවේගකාරී වෙන්නේ නැහැ මේ බොහෝ අසත්පුරුෂයන් ජීවත් වෙන බොහෝ පාපතරයන් ජීවත් වෙන සමාජයකමයි මහරහතන් වහන්සේලා පහළ වෙන්නේ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 තමන්ගේ අභ්‍යන්තරයෙන් මතුවෙනා වූ මේ ද්වේෂය නැමැති මලකඩ තමන්ගේම මනසයි විනාශ කරන්නේ. එය ක්‍රියාවට නැංගුවොත් ලෝකය විනාශ කරන්නට, අනුන් විනාශ කරන්නටත් හේතුවක් වෙනවා. ඒ වගේම අනුතරා අමිත්තෝ මේ ද්වේෂය ඇතුළතින්ම පහළ වෙන්නා වූ මිත්‍ර ප්‍රතිරූපකේ මිත්‍රයෙක් හැටියට පෙනී හිටිනවා. නමුත් මිත්‍රයෙක් නෙමෙයි පසමිතුරෙක්. බොහෝ වෙලාවට සමාජය තුල තමන්ට යහපත කරන්නට හොඳක් කරන්නට කියලා මිත්‍ර වේසයෙන් මිත්‍ර ප්‍රතිරූපකයෙන් අපට ඉදිරිපත් වෙනවා අපට මුණ ගැහෙනවා. ඒබඳු අය පිළිබඳව මුලාවටපත් වෙලා හැබැයි මිතුරන්සේ ඇසුරු කරන්නට පටන් ගත්තොත් ඒ කාන්තයෙන් අනර්ථයක්මයි සිද්ධ වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා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 මේ ද්වේෂය නැමැති පාප ධර්මයේ ඇතුළතින්ම මතුවෙනා වූ සතුරෙක් ඒ වගේම අන්තරා වදකෝ අන්තරා පච්චත්තිකෝ ඇතුළතින්ම පහළ වෙන්නා වූ අපේම වදකේ අපේම හතුරෙක්ය අනර්ථකාරයෙක්ය කියලා බුදුරජාණන් වහන්සේ අන්තරා මල සූත්‍රයේදී දේශනා කළා. මෙයින් අපට මනවින් පැහැදිලි කරගන්නට පුළුවන් විය යුතුයි මේ द्वේෂය කියලා කියන්නේ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 මනස දුර්වල තැනැත්තාට ප්‍රඥාව අඩු තැනැත්තාට නපුරු වූ දුෂ්ට වූ තැනැත්තාට බාහිර කාරණයක්ම පැමිණෙන්නට ඕන නැහැ Tamanගේ සිත කෙලසා ගන්නට. අස්ථානේ උනත් Tamanගේ සිත කෙලසාගෙන ද්වේෂය මතු කරගෙන කුපිත වෙලා Tamanගේ මෙලොව පරලොව විනාශ කරගන්නට පුළුවන්. පිනතුන් දන්නවා මාගන්දියා බැමිණිය ඒ වගේම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 තමන්ගේ ආකල්ප වලට ගැළපෙන්නේ නැතිනම් තමන්ගේ අපේක්ෂාවලට පටහැනිනම් තමන්ගේ බලාපොරොත්තු තමන්ගේ රාමුවට පිටස්තරින් යනවා නම් අපි ඒකට අකමැත්තක් දක්වනවා ඒ ක්ෂණිකව මතුවෙනවට අපි කුපිත වෙනවයි කියලා කියනවා ඒ දිගින් දිගට පවතිනවට අපි වෛර දඳ ගන්නවයි කියලා කියනවා වෛරයේ හැටියට දිගින් දිගට යන්නේ අර නුරුස්නා බව කෝපය ද්වේෂය කියන මේ එකම කාරණයයි ඒ නිසා පින්නතුනේ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 ඒන් මුදවන්නටම නෙමේ Tamanට මතුණා වූ ආවේගය පාලනය කරගන්නට නොහැකිවයි. ඒ නිසා එබඳු මව්පියෝ එබඳු ගුරුවරු Tamanගේ දරුවන් සමග යවන්නට ක්‍රියාත්මක වෙනවාය කියලා කොතෙක් කියන්නට උත්සාහ කළත් සැබවින් මේ බොහෝ දෙනා සිද්ධ කරන්නේ පරිගැනීමක් පමණයි. පරිගන්නවාය කියලා කියන්නේ මේ කාරණයෙන් Tamanට රිදෙව්ව ඒ රිදවපු නිසා මම මෙසේ මට හිතන දේ කරනවා. එක්කෝ බැනවදිනවා එක්කෝ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 තමන් සංසුන් කරගෙන දෙවනුව සමාජය සකසන්නට යම්කිසි අවවාදයක් දෙන්නට පුළුවන්. අත්තාන මේව පටමං පතිරූපේ නිවේසේ අතඤ්ඤ මනසාසීය නැකිලිස්සේය පඬිතෝ සමාජයට මඟ පෙන්වන්නට ඕන නම් සමාජයට අවවාද කරන්නට ඕන නම් සමාජ අසාධාරණකම් වළක්වලා සමාජය රකින්නට ඕන නම් පළමුව තමන් සැකෙන්න තමන් නිවැරදි තැන පිහිටන්න සියල්ලෙන් අංග සම්පූර්ණ වෙන්නට තමන්ට බැරි වුණත් අඩුම තරමින් අනුන්ගේ වරද දැකලා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 පොකුරු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ පැවැතු ධර්මානුශාසනාවයි ඒ සමාප්ත. Thank you.